ප්‍රසන්න වීරසිංහ මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි කාරණයක් ගැන වැඩිදුර පැහැදිලි කිරීමකටයි කතා කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි පෞද්ගලික කාරණාවකදී අපිට අල්පේච්ඡතාවය පුරුදු කරන්නට පුළුවන් වෙනවා ඒ වුණාට දැන් අපි පොදු කටයුත්තකදී විශේෂයෙන් රාජ්‍ය ආයතනයක එහෙම නැත්නම් සමිතියක එහෙම නැත්නම් විහාරස්ථාන ස්ථානයක වගේ මොන හරි යම් කටයුත්තක් උත්සවයක් යම් දෙයක් සංවිධානය කරනකොට අපි අල්පේච්ඡතාවයෙන් අවශ්‍ය මූලික මාංග එකතු කරගෙන ඒක කරන්නට උත්සාහ කරත් බොහෝ වෙලාවට මේ යම් පරමාර්ථයක් නැතුව අලංකාරය සඳහා හෝ ඒක කලෙලිය කිරීමට ඒකට අවශ්‍ය මොන හරි පෙනුම වැඩි කරන්න වගේ දේවල් වලට අපි ගොඩක් වෙලාවට ඒ මැදිහත් වෙන විවිධ පාර්ශවයන් විසින් ඒකට වැඩි වේදමක් දරමින් වැඩි මහන්සියක් දරමින් වගේ කරන්නට උත්සාහ කරනවා. අර එවැනි තත්ත්වයන්වලදී අපි ඒක පැහැදිලි කරන්නට කොපමණ උත්සාහ දරුවත් සමහර වෙලාවල් වලට කියනවා නෑ ඕක කොහොම කරලා බෑ ඒක ටිකක් කලෙලියට කරන්න ඕන හොඳට කරන්න ඕන වගේ එකක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට අපේ උත්සාහය හරියන්නේ නැතුව යනවා. ඒක ගැන ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙයි. ඇහුවේ. අවසරයි. ඇත්තටම ශාසනය පවත්වන්න ඒ විචිත්‍රත්වයේ කලෙලි බව කියන එකෙත් ලොකු වැදගත්කමක් තියෙනවා. උදාහරණයක් හැටියට දැන් සමහර කාලවලට අපි කතා කරන සමහර ප්‍රශ්න ගැන කතා කරනකොට අන්නේ ජාතිකයෝ නම් මෙහෙමයි එකමුතු වෙලා මෙහෙමයි කටයුතු කරන්නේ අන්නේ ආගමිකයෝ මෙහෙමයි ඒගොල්ලන්ගේ ආගම මේ උත්සව පවත්වන්නේ මේ විදිහට කලෙලි වෙන්න සියලු දෙනාටම දැනෙන හැටියට ඉතින් බෞද්ධයෝ තමයි මේ ඔක්කොම අකුලගෙන ඉන්නේ එහෙම කතා කරනවා. ඉතින් ඒ නිසා බෞද්ධයෙක් හැටියට යමක් කරනකොට තව බොහෝ දෙනාට ඒක දැනෙන විදිහට උදාහරණයක් හැටියට දැන් බුදුරජාණන් වහන්සේට දිව්‍ය ලෝකයේ අභිධර්මයේ දේශනා කරලා සංකස්සපුරයට වඩිනකොට උන්වහන්සේට ඕන සද්ද නැතුව මේ 이르දි බලයෙන්ම ඇවිදින් මනුලොවට බහින්නට තිබ්බා. එතකොට උන්වහන්සේ ඇයිද මේ මහා ප්‍රාතිහාරයක් දක්වන්නේ? මේ මහා ප්‍රාතිහාර ගැන උන්වහන්සේ නිකම්මත් නෙමෙයි කල්ලාතෝ කියනවා. මුගලන් හාමුදුරන්ට ආනන්ද හාමුදුරන්ට දැනුම් දෙනවා. ආවල් දවසේ තථාගතයන් වහන්සේ මනුලොවට වඩිනවා. එතකොට මේ පණිවිඩය අනිත් අයට කියන අට්ටාල පිට අට්ටාල ගහගෙන බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම බලන්නට මිනිස්සු පෙළහැදිලා ඉන්නවා. ඒතර ඒ සියලු දෙනා අර බුද්ධ ආශ්චර්ය දකිනවා. ඒ දැකලා බොහෝ දෙනා බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඒ බුදු බව ප්‍රාර්ථනා කරන හැම දෙනාම බුදු වෙනවා කියන එක නෙමෙයි. හැබැයි බොහෝ මිනිස්සුන්ගේ චිත්ත සංකල්පන අවදි වෙන්නට අර ප්‍රාතිහාර්යාත්මක ගතිය උදව් වෙනවා. ඉතින් ඒ සම්බන්ධව අර අර්බුද මතුවෙච්ච නිසායි බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රාතිහාර්ය පෑම කියන එක තහනම් කරන්නේ. එහෙම නැත්නම් මේ විචිත්‍රත්වය කියන එක බොහෝ දෙනාගේ මනස අවදි කරන්නේ. මොකද හැම දෙනාම එක මට්ටමට වැඩිච්ච අය නෙමෙයිනේ. දැන් සමත විදර්ශනා මට්ටමින් අනාත්ම දර්ශනයෙන් යමක් පුහුණු කරන කෙනෙකුට ඒ මට්ටමින් යාම ප්‍රමාණවත්. හැබැයි සමාජයේ ඉන්නේ එක් එක් මට්ටම්වල සමහරු විචිත්‍රත්වයේ මත සමහරු ඒ මහේශාක්‍ය බව මත මෙතනට යොමු වෙනයි. ඒක හොඳම උදාහරණයක් තමයි අපේ රේරුකානේ මහානායක හාමුදුරුව අපවත් වුණාට පස්සේ පැය 16ක් ඇතුළත උන්වහන්සේගේ ආදාහන කටයුතු සියල්ල නිම කළා උන්වහන්සේ කියලා තිබ්බ විදිහට. ඊට පස්සේ අපේ පන්සලේ අපේ කිරියෝරුවේ ධර්මානන්ද නායක හාමුදුරුවෝ සහ අපි හැමෝම එකතු වෙලා සම්මුතියක් ඇති කරගත්තා. මින් ඉදිරියටත් අපේ පන්සලේ අපවත් වෙන ස්වාමින් වහන්සේලා ඒ විදිහට බොහෝම කෙටි වේලාවක් ඇතුළත අවම වශයෙන් පැය 24ක් ඇතුළතවත් අපේ අවසන් කටයුතු සිද්ධ කරමු. ඉතින් ඒ සඳහා දර එකතු කරන්න දැන් අවශ්‍යතාවයක් නැහැ. දැන් තියෙන ආදාහනාගාර. ඉතින් එහෙම ගෙනිච්චාම ඉතා කෙටි වෙලාවක් තුල ඒවා නිම කරන්න පුළුවන්. මහජනයාටත් කරදරයක් නැතුව, ගෞරවයටත් හානි වෙන්නේ නැතුව මෙහෙම කරන්න පුළුවන් කියන සම්මුතියකට එතෙන් මම දවසක් අපේ මේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් එක්කලා උන්වහන්සේ හුඟක් හොඳ ගතිගුණ තියෙන සමාජයට ලොකු මෙහෙවරක් කරන, සාසනික මෙහෙවරක් කරන යතිවරයන් වහන්සේ නමක්. ඉතින් මම උන්වහන්සේත් එක්ක කතා කරද්දී මම කිව්වා මේ අපේ පන්සලේ මෙන්න මෙහෙම සම්මුතියක් අපි ඇති කරගත්තා මහානායක හඳුරන්ගේ ආදාහනය ආදර්ශයට ගනිමින් එතකොට උන්වහන්සේ එකපාරටම කිව්වා මම නම් ඒකට කැමති නැහැ මම ඇයි හාමුදුරුවෝ ඒකට කැමති නැහැ ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මම මහාන උනේ හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයක් දැකලා කියලා ඒ මොකද එක් භික්ෂුන් වහන්සේ නම නායක හාමුදුරුවෝ නමකට උන්වහන්සේ අපවත් වුණාට පස්සේ මහා උත්සවයක් පවත්වලා මහා ඉහළින් ආදාහන උත්සවය කරලා දෙනවා. එතකොට ගිහි කාලේ හිතුණලු මේ හාමුදුරනමක් අපවත් වුණාම මෙච්චර මිනිස්සු මෙහෙම ගරු කරලා මෙහෙම බොහොමන් කරලා මහා උත්සවයක් පවත්වනවා නම් මේ මහානකම කියන එක කොච්චර වටින දෙයක්ද ඒ නිසා මමත් මහාන වෙන්න ඕන කියලා උන්වහන්සේට මහාන වෙන්න හිතුණා. දැන් අපි කවුරුවත් හිතන්නේ නැති පැත්තක්. එතකොට රේරුකාණේ මහානායක හාමුදුරුවෝ මහජනයාට කරදරයක් නොවෙන්න පීඩාවක් නොවෙන්න කෙටි වෙලාවක් ඇතුළත දර ටිකක් ගොඩ ගහලා මේක ගිනි තියන්න මේක ආයේ උත්සව පවත්වන්න ඕන දෙයක් නෙමෙයි කියලා උන්වහන්සේ සිහිපත් කළේ උන්වහන්සේගේ දර්ශනය අල්පේච්ඡතාවේ උන්වහන්සේ විදර්ශනාව එතකොට මේ භවයේම මේ භව ගමන නිමා කරන්න ඕනේ මේ පංචස්කන්ධය කියන්නේ අලංකාර කර කර විචිත්‍ර කර කර අපවත් වුණාට පස්සේ මේක සරස සරස බෙරගගහ පොඩි දදා ඉන්න ඕන එකක් නෙමෙයි. මේක නික්මෙන්නට ඕන දෙයක්. උන්වහන්සේ උදාහරණය හැටියටත් කියන්නේ ඒක මහත්මේ නායක හඳුරු වැඩ ඉන්න කාලෙම ওই ප්‍රශ්නේ මතු කරලා තියෙනවා. මේ ඔය විදිහටම නායක හඳුරු අවසන් කැමැත්ත ලියලා තියෙනකොට ඒ දායක මහත්තයා වෙලා කියලා තියෙනවා හාමුදුරනේ එහෙම කරන එක සුදුසු නෑ ඒක ඊට වඩා මේ මහා නායක හාමුදුරනව කපවත් වුනහම ඊට වඩා හොඳට ඒක ගෞරවයෙන් කරන්න ඊට පස්සේ මහානායක හඳුරු කියලා තියෙනවා මහත්තයෝ අද බොහෝ දෙනාට මේ මැරිච්ච මලකුණක් පිළිබඳ වැරදි අදහසක් තියෙන්නේ කියලා මහානායක හඳුරු ඇහුවලු ඔබතුමාගේ ගෙදර මොකක් හරි මේ කුණු ගොඩක් ගඳ ගහන අසුචි ගොඩක් තියෙනවා නම් බෙර ගගහ කොඩි දදා ඉන්නවද මේක අයින් කරන්න පුළුවන් තරම් ඉක්මනින් ගඳ ගහන එක විස බීජ පැතර එක වලක්ව ගන්න ඒක ගෙනහිලා වලක් කරලා වලලනවා ඔය දෙකෙන් මොකද්ද කරන්නේ ඉතින් අන්න ඒ වගේ තමයි මල කඳක් කියලා කියන්නේ විස බීජ වහණය වෙන කුණු ගොඩක් එතකොට මේ ඒක මේ අසුචි ගොඩකටත් වඩා බරපතල විස බීජ වහණය කරන කුණු ගොඩ. ඉතින් ඒ නිසා ඒක මේ කොඩි දදා බෙරග ගහ ඉන්න එක නෙවෙයි පුළුවන් තරම් ඉක්මනින් ඒක අයින් කරලා දාන එකයි කරන්න ඕනේ. ගෞරවය කියන එක එක වෙනම දෙයක්. ඒක ජීවත් වෙලා ඉන්න කාලෙත් ගරු කරන්න ඕන, අපවත් වුණාමත් ගරු කරන්න ඕන. තමන්ගේ ගෞරවය පළ කරනවා කියන එක වෙනම කතාවක්. හැබැයි මල කඳ කියන එක පුළුවන් තරම් ඉක්මනට ඉවත් කළ යුතු දෙයක් කියලා. ඉතින් උන්වහන්සේ ඊටාම ගැඹුරු දාර්ශනික අර්ථයකින් ඒක කියන්නේ. හැබැයි සමාජයේ ඉන්න හැමදෙනාම ඒ මට්ටමින් හිතන අය නෙමෙයි. හැමදෙනාම එහෙම චිත්ත සංකල්පනා ගොඩ නැගිච්ච නෙමෙයි. දැන් බුද්ධ ශාසනයේ කුණත් බැලුවෙන් පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංගධාරීන් අතරට. උන්වහන්සේ ඒ දුතාංග පිළිබඳ කතා භික්ෂුවක් විසින් කළ යුතුය දස කතාවන් කරමින් දුතාංග තමයි පුහුණු කරන්නේ. එතකොට තවත් ස්වාමීන් වහන්සේලා අපි හිතමු ආනන්ද හාමුදුරුවෝ ගත්තන් පස්සේ උන්වහන්සේ බහුශ්‍රුතයින් අතර අග්‍රයි. එතකොට මුගලන් හාමුදුරුවෝ ගත්තන් පස්සේ උන්වහන්සේ 이르දිමතුන් අතරක්. එතකොට දැන් 이르දියයි අර මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දුතාංගයි ගත්තාම හාත්පසින් වෙනස්. එතකොට නමුත් මේ දෙදෙනා වහන්සේම මේ ගෞතම බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකයෝ දෙන්නේ. ඒ දුතාංග පිළිබඳව අගය කළ, ඒ පිළිබඳ දේශනා කළ, ඒ පිළිබඳව මේ ශිෂ්‍ය පිරිසක් හදපු මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ ශාසනයේ තුන්වැනි මහා ශ්‍රාවකයා අර 이르දිය පිළිබඳව විචක්ෂණ වෙච්ච ඒ පිළිබඳව කටයුතු කරපු මුගලන් හාමුදුරුව මේ ශාසනයේ ද්විතීය ශ්‍රාවකයා. එතකොට ඒ දෙදෙනාගේම යම් මෙහෙවරක් සමාජයට සිද්ධ වෙලා තියෙනවා ඒ තුලින්. එතකොට දැන් නන්දෝපනන්ද නාගරාජයා দমনය කරද්දී බුදුහාමුදුරුවොත් ගිහිල්ලා මඟ පෙන්නනවා මේ මේ විදිහට ඒ ප්‍රාතිකාර්ය කරන්න කියලා. එතකොට මේ හැම දෙයකම වැදගත්කමක් තියෙනවා. හැබැයි ඔබතුමා අහපු ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත්. ඒක වැදගත් වෙන්නේ මේ අපේ මාතෘකාවත් එක්කයි. මොකද්ද? ඒක දැනෙන හැටියට විචිත්‍රවත් විදිහට කලෙලි කරලා මහේශාක්‍ය ලීලාවෙන් කිරීම කියන තැන නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඒක එහෙම කරන්නේ මොන අරමුණින්ද කියලා පැහැදිලි දැක්මක් නැතුව එහෙම කරනවා නම් අන්න එතනයි අර්බුදය දැන් ඔබතුමා හෝ වෙනත් කෙනෙක් මේක අපි චාම්ව කරමු කියන්නේ යම් දැක්මක් ඇතුව. මොකද අනවශ්‍ය වියදම් කරලා අනවශ්‍ය දේවල් මේ සද්ද බද්ද කරලා එහෙම කරන්න ඕනේ මේ අපි බෞද්ධ වශයෙන් මේක චාම්ව කරන්න ඕන කියලා ඔබතුමා හෝ ඒ යෝජනා කරන කෙනෙක් යම් දැක්මක් ඇතුව ඒක කියනවා. තව කෙනෙක් යෝජනා කරනවා නම් මේක විචිත්‍රව ටිකක් දැනෙන විදිහට ලස්සනට මේක කරන්න ඕන කියනවා නම් ඒතනත්තත් ඒක කියන්නේ අර විදිහේ දැක්මක් ඇතුව නම් ඒ ප්‍රකාශනය වැරදි කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි එහෙම නැතු ඒතනත්තා කියන්නේ නිකන් Taman අපි තමයි මේක කළේ අපි කරපු එක නම් අනිත් අයට දෙවෙනි වෙන්නේ නැතුව කළා අපි කරපු කටින පින්කමේ අනිත් අය වගේ නෙමෙයි අපි නිකන් මේ බෙරකාරයෝ ටිකක් විතරක් අරගෙන ඇවිල්ලා නෙමෙයි අපි අලියැත්තුත් ගෙනවා අපි නැටුම් කණ්ඩායම් ගෙනවා එහෙමයි අපි කටින පින්කම කළේ අන්න එහෙම කියන්න නම් ඒ කරන්න හදන්නේ එතන වැඩෙන්නේ ක්ලේශයක් ඒ නිසා අපි යමක් අල්පේච්ඡව කරන්න ඕන කියලා තීරණය කරනවා නම් ඒ තීරණය කරන්නේ කවර පදනමක් මතද කියන එක අපට දැක්මක් තියෙන්නට. ඒ වගේම යම්කිසි කෙනෙක් මේක මහේශා කෙලීලාවෙන් සද්ද කරලා ලෝකෙටම දැනෙන හැටි රටටම දැනෙන හැටි මුළු සිංහල ජනතාවටම සමස්ත බෞද්ධයින්ට විතර නෙමෙයි අන්‍යාගමිකයින්ටත් දැනෙන විදිහට මේක හොලවලා කරන්න ඕන කියලා හිතනවනම් එහෙම කරන්න උත්සාහ කරන්නේ මොන පදනමක් මතද ඒක උචිතද? ඒකෙන් ඒ බලාපොරොත්තු වෙන අර්ථය සම්පාදනය කරන්න පුළුවන් දේ වෙලාවේ. එහෙම නැත්නම් ඒකෙන් වෙන අර්බුදයක් ඇති වෙන්නේ. අන්න ඒ ටිකයි අපි සැලකිලිමත් වෙන්න. ඒ නිසා යම්කිසි කෙනෙක් මේක දැනෙන මට්ටමින් මහේශාක්‍ය මට්ටමින් කරන්න ඕන කියලා කියනවා නම් එතනදී නිහඬ වෙන්න එපා. ඒ වෙලාවට විමසලා බලන්න ඔබතුමා එහෙම කරන්න ඕන කියලා කියන්නේ මොන පරමාර්ථයකින්ද? මොකක්ද එහෙම කිරීමේ අවශ්‍යතාවය? මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ? අන්න එහෙම සාකච්ඡා කරන්න. එතකොට තව කෙනෙක් කියනවා නම් මේක බොහොම අල්පේච්ච මේක චාම සිද්ධ ගන්න වැඩි සද්ද බද්ද කරන්නේ නැතුව කරන්න ඕන කියලා කියනවා නම් ඒත් නිස්සබ්ද වෙන්න එපා. එතනදී ප්‍රශ්න කරන්න ඕන. ඇයි ඒක චාම්ම කරන්න ඕන කියන්නේ මොකක්ද ඒකේ අර්ථය? මොකක් සඳහා මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? අන්න ඒබඳු අපි විවෘත දැක්මකට යන්න උත්සාහ කළොත් තමයි අපිට පුද්ගල අදහස් තේරුම් ගන්නත් පුළුවන් වෙන්නේ වඩා නිවැරදි තැනකට මෙහෙවන්න පුළුවන් වෙන්නේ සහ ඊට පස්සේ අපිට ඒක චාම්ව කළත් මහේශාක්‍ය ලීලාවෙන් කළත් අපි දන්නවා මේක කරන්නේ මොකටද කියලා. සහාර නොදන්නා අය දැනුවත් කරන්න. ඒ අයට නිකම්ම නිකන් තෘෂ්ණා මූලිකව නම් එහෙම රට හොල්ලලා කරන්න හදන්නේ අපිට එයාට දැක්මක් දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න කිරීම තුළින්. එහෙම දැක්මක් දුන්නහම එයා මින් ඉදිරියටවත් එහෙම කරනකොට මේ මගේ රුචිකත්වයේ ජය ගන්නට මම කැමති නිසා එහෙම කරන්න නෙමේ. මේවා කල යුත්තේ අර්ථ සම්පන්නවයි කියන දැක්ම ඇතුව කටයුතු කරන්න පෙළඹෙනවා. ඉතින් ඒ නිසා මම කැමති අල්පේච්ඡව කරන්නටයි එහෙම නැත්නම් මම කැමති මහේශාක්‍යව කරන්නටයි කියන එක නෙමේ වැදගත් වෙන්නේ අපි අල්පේච්ඡව හෝ මහේශාක්‍යව කරනවන ඒ කෙබඳු දැක්මක් ඇතිව කවර යහපතක් ලොවට සිද්ධ කරන්නද ඒක කරන්න. අන්න එතනයි වඩා වැදගත් වෙන්නේ. මම හිතන ප්‍රමාණවත් කියලා ඒ ඊටාම වැදගත් ඔබතුමා යහපු ප්‍රශ්නය. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊටාම පැහැදිලි වුණා වැටහීමක් ඇති වුණා. සාදු සාදු. හරි තරහසක්.